අවතීර්ණ වුණු බොහෝ අය සාහිත්‍යධරයෝ. ඔවුන් පොතපත බහුල වශයෙන් කියවපු අය, ඒ වගේම බොහෝ දෙනෙකු පොත්පත් ලියපු විශ්ව සාහිත්‍ය හදාරපු පුද්ගලයන්. ඔවුන් මේ භෞෂිතභාවය ලබාගත් නිසා විවිධ ක්ෂේත්‍රවලට අවතීර්ණ වෙන්න වාග්ය ලැබුවා. ඇතැම් අය පුවත්පතටම කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරා. ඒ වගේම විශේෂාංග ලිපි ඊටාම රසාත්මක විදිහට ලියන්න පුළුවන් පුවත්පත් කලාවේදීන් රාශියක් අපේ සිංහල පුවත්පත්වල හිටියා. ඔවුන්ගේ ලියන ශෛලිය ඔවුන්ගේ අනන්‍යතා ලක්ෂණ පිළිබිඹු කළා. ඇතම් ලේඛකයෙකුගේ භාෂා විලාසය ඔහුගේ හැඳුනුම්පත බවට පත් වුණා. හේම්පාල මුනිදාස ලියපු භාෂාව ඔහුගේ ඒ පද ලාලිත්‍ය ඔහුගේ වීරණ රීති ඔහුගේ බොහෝ ලිපිවල අන්තර්ගතය ඔහු හඳුනා ගන්නට පුළුවන් අනන්‍ය ලක්ෂණ පිළිබිඹු කළා. කුමාරතුංග මුනිදාසයන්ගේ කතුවැකි ඔහුගේ භාෂා ලාවන්‍ය ප්‍රකට කළා. මේ නිසා විවිධ ශෛලියෙන් විවිධ භාෂාත්මක පරිසරයකින් ලියන ලේඛකයින් අපිට රාශියක් හමු වුණා. ඩේවිඩ් කරුණාරත්නයන් ලියපු ශෛලිය, ඩී.බී. ධනපාලයන් ලියපු ශෛලිය, විමලේන්ද්‍ර වතුරුගම ලියපු ශෛලිය අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණා. හැබැයි අද පුවත්පත්වල ලිපි ලේඛන කියවනකොට ඒවා අර රසසුන් බුල් ගතියක් අපිට දැනෙනවා. ඒවායේ භාෂාත්මකව අපිව ආස්වාදයටපත් කරන්නේ නැහැ. එයින් පේන්නේ ඔවුන් සාහිත්‍ය පරිශීලනය නොකළ අය හෝ එහෙම නැත්නම් ඒ සාහිත්‍ය පරිශීලනයෙන් යම් ආభాසයක් නොලබපු අය හැටියට තමයි අපිට හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. අද අපි ජනරන්ජන ගී තුලින් ඉදිරිපත් කරන්න හඳුන්වා දෙන්න මේ නූතන પરම්පරාව මම හිතන්නේ බොහෝ වෙලාවට අහලත් නැති ගීත නිබන්ධකයෙක් තමයි මා හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔහු කවියෙක්. සංස්කෘත භාෂාව පිළිබඳ නිපුණත්වයක් තිබුණු කෙනෙක්. ජානකී හරණය සිංහල භාෂාවට පරිවර්තනය කළ ලේඛකයෙක්. ඒ වගේම ඊටාම විශිෂ්ට තීරුලිපි රචකයෙක්. ඔහු නමින් සිසිර කුමාර මාණික්ක ආරච්චි. ඔහු ලියු මේ ගීතය අහලා අපි ඔහු ගැන තවදුරටත් කතා කරමු. මේ ගීතය ඔබ අහලා ඇති. හැබැයි මේ ගීතයේ පදමාලාව ලිව්වේ සිසිර කුමාර මාණිකාරච්චි කියන ගීත නිබන්ධකයා බව ඔබ බොහෝ වෙලාවට නොදන්නවා ඇතයි මා විශ්වාස කරනවා. මේ ගීතය අහලා අපි ඔහු ගැන තවදුරටත් කතා කරමු. වැඩලන්නේ මෙලෝකේ වසලයා වන්තේ කුල භේදේනී නොවේ නොමවේ වමුනා හෝ වසලයා ජනයා සංකේ කුල භේදේ නිරෝධි නොමවේ බමුණා හෝ වසලයා දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ යහදේ පුරවන්නේ දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ යුතුයකම් සුසිරි මග නොම දන්නේ ඔහු නොවේද මිලෝකේ වසලයා වන්සේ කුල වේදේ නී නොවේ නොම වේ පමනා හෝ වසලයා අඩුතුලේ කියාලා අසරණයා මැඩලන්නේ මෙලෝකේ වසලයා වන්සේ ලබේදෙනී ලොවේ නොමගේ පමුණාවෝ වසලයා කුසලේ මසනහරින් බැඳුණු තදේ මුළු ජීවිත කාලේ ඉඳිනවදේ එකලේ මසනහරින් බැඳුණු තදේ මුළු ජීවිත කාලේ ඉඳිනවදේ අවසානයේ හිඳි මරු සමග ඇඳේ මෑ නොදැන සිටින්නේ වසලයා වන්සේ කුලපේ දෙමී ලොවේ මම වේ පමුණා හෝ වසලයා අටුලේ පියාලා අසරණයා මැඩලන් නිමිලෝකේ වසලයා අප කුඩා කාලයේදී ඇසූ අතිශය ජනප්‍රිය හින්දි ගීතයක තනුවට අනුව තමයි මේ පදමාලාව රචනා කරලා තියෙන්නේ. හැබැයි ඡන්දස් අලංකාර සහිතව කාව්‍ය රචනයේට පුරුදුව සිටි සිසිර කුමාර මාණික්කාන් රචි මේ පදමාලාව ඇතුලේ කිසිම වචන විකෘතියක් නැතුව අර්ථ විකෘතියක් නැතුව ඊටාම අපූර්වට මෙහි අභිප්‍රේත අර්ථය පිළිපිනු කරලා නිරූපණය කරලා තියෙනවා. මේක ඇත්තටම ඊටාම සැබෑ ලෙසම බුදු ගීයක් හැටියට හඳුන්වන්න පුළුවන් ගීතයක්. බෞද්ධ දර්ශනය තමයි මේ ගීතයට අඩංගු වෙන්නේ. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහමනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහමනෝ යමෙක් ක්‍රියාවෙන් මිස උපතින් කිසිම කෙනෙක් වසලේක හෝ හීන කුලයේ පුද්ගලයෙක් බවට පත් වෙන්නේ ඔහුගේ ගතිගුණ වලින් තමයි ඔහුගේ උස්පාත්කම් මනින්නේ කියන පණිවිඩය මේ ගීතය ඇතුලේ තියෙනවා. දැන් මේ සිසිල් කුමාර මාණිකා රච්චි කියන සාහිත්‍ය වේදියා, කවියා, පුවත්පත් කලා වේදියා චිත්‍රපට ගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙනවා 1959 දී. ගැහණු ගැට නමින් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා 1959 ජූලි මාසේ 24 වෙනිදා තමයි මේ තිරගත වෙන්නේ. මේ ගැහණු ගැට කියන චිත්‍රපටයේ කතාව දෙබස් සහ ගීත සියල්ල රචනා කරන්නේ ශිශිර කුමාර මාණිකාරච්චි. ඊටම අපූර්ව ගීත පදමාලා 10ක් ඔහු ලියනවා මේ චිත්‍රපටයට. සංගීතය නිර්මාණය කරන්නේ ඊටම විශිෂ්ට සංගීතවේදියෙකු වන ශිල්ටන් ප්‍රේමරත්න. ශිල්ටන් ප්‍රේමරත්නගේ සංගීතයෙන් මේ ශිශිර කුමාර මාණිකාරච්චි ලියූ පදමාලාවන් වර්ණාලේපිත වෙනවා. ඊළඟට මම තෝරගත්තේ මේ ගැහණු ගැට චිත්‍රපටයට ඇතුළත් වෙච්ච ඊටම අපූරු ගීතයක් අර්ධ ශාස්ත්‍රීය ගායනයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ගීතේ ගායනා කරන්නේ අල්ලාජ් මොහිදීන් බෙග්. ෂිල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතයට. අහලා බලන්න මේ පදමාලාව මොනතරම් අපූරු නැවුම් පදමාලාවක්ද කියලා. මොහිදීන් බෙග් ගායනා කරන්නේ පායා නිලම්බරේ තරින්දා පායා නිලම්බරේ carinho. चंद्रकांति सदेवराला चंद्रकांति सदेवराला मधुवीवने जले තිසර කුමාර මාණිකාරචි ලියූ පදමාලාවත් ඊටම අපූර්ව අර සරල ශාස්ත්‍රීය ගණයට අයත් වන ශ්‍රී ප්‍රේමරත්නගේ සංගීතය වගේම අල්ලාජ් මොහිදින් බෙග්ගේ ගායනයත් අපූර්ව ආස්වාදයක් ගෙන දෙන සරල ශාස්ත්‍රීය ගායනයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. සිසිර කුමාර මාණිකාරච්චි ගැහණුකට චිත්‍රපටයේ ලියන ගීත අතර ඊටාම ප්‍රබෝධමත් ගීතයකුත් ඔහු ලියනවා. ඒ චිත්‍රපටයේ අවස්ථාවට ගැළපෙන්න ගීතයක් ලියනකොට හැම වෙලාවෙම ඊටාම ගැඹුරු දේවල්ම විතරක් නෙවෙයි මේ ප්‍රබෝධය, මේ සතුට, සොම්නස, සන්තුෂ්ටිය දනවන විදිහේ පදමාලාවක් ලියන්න ඕනේ. ඒ තනුවත් ඒ වගේම ප්‍රබෝධමත් වෙන්න ඕනේ මේ චිත්‍රපටයේ ඒ අවස්ථාවට ගැළපෙන්න. ගැන්වට චිත්‍රපටයට සිසිල් කුමාර මාණිකාරච්චි ලියන මේ ගීතය එවැනි බොහොම ප්‍රබෝධාත්මක හැඟීම් දනවන විදිහේ ගීතයක්. ගීතේ සිත ප්‍රබෝධ සමා විනෝදී තරුණ ජීවිතේ අමරණීය ගීතේ කිත ප්‍රබෝධ වේ සංගීතේ ප්‍රේමී ආහාර වේ අමරණීය ගීතේ කිත ප්‍රබෝධ වේ සංගීතේ ප්‍රේමී ආහාර වේ අමරණීය ගීතේ අපි කලින් ආපු පායා නිරම්බරේ තරින්දා ගීතයට වඩා මුළුමනින්ම වෙනත් ආකාරයක පදමාලාවක් සිසිල් කුමාර මාණිකාරච්චි මේ අවස්ථාවට ගැනුගත චිත්‍රපටයට ලියන්නේ. මෙවැනි විවිධ ආරේ ගීත ලියන සිසිල් කුමාර මාණිකාරච්චි ඊටම අපූර්ව පදමාලාවක් ලියනවා සිසිර සේනාරත්නට ගායනා කරන්න රන් බලා තොටිල්ලේ යනුවෙන් ආරම්භ වෙන ඒ ගීතය අපි ඔබ හමුවේ තබන්නට Thank you. සුගතකි විමානේ කුරුළු හඬ පැතිරේ දිල් තෙරේ සුසුරාදරේ මොහොන් වලා සුතිල්ලේ ඕරන් වලා සුතිල්ලේ Thank you. ಮೀರವೇ ಏ ಅಪೇ ಆಲಯ ಮೀರವೇ ರಂಬಲ ಸುಟಿಲ್ಲೆ ಓ परम सुन्दर प्रेम ಸುತಿಲ್ಲೆ ಓ ರಂಬಲ ಸುತಿಲ್ಲೆ ಓ ರಂಬಲ ಸುತಿಲ್ಲೆ එය සිසිල් කුමාර මාණික්කාරච්චි දැන් ගැහණු ගැට චිත්‍රපටයෙන් සිනමා ගීතයට අවතීර්ණ වෙන්න කලින් තමයි ගුවන්විදුලියේ ඒ.ජේ. කරීම්ට ගීත නිර්මාණය කළේ. අපි පෙරසටහන ආරම්භ කරමින් ප්‍රචාරය කරපු අඩුකුලේ කියලා කියන ගීතය ගුවන්විදුලියේ සරල ගීවලට පෙරසටහනකට සිසිල් කුමාර මානිකාල්ති ලියපු ගීතයක්. අපි අද වැඩසටහන අවසන් කරන්න තෝරාගත්තෙත් ඔහු ඒ.ජේ. කරීම්ට ලියූ බුදු ගීයකින්. මේ ගීතයත් හින්දි තනුවකට මේ ඒ කාලේ බොහෝ ගුවන්විදුලි ගීත ගායනා කළේ එවක ජනප්‍රිය වෙච්ච හින්දි චිත්‍රපට ගීත වල අනුකාරක ගීත හැටියට. හැබැයි දක්ෂ ගීත රචකයෝ කිසිම අඩක් පළුද්දක් නොවන විදිහේ ලොකු ආഘോഷයක් තිබිච්ච නිසා ඔවුන් නිතා අපූර්ව පදමාලා නිර්මාණය කළා මේ අනුකාරක තනු වලට. එවැනි ගීතයක් තමයි මේ ගීතයත් ඒජේ කරීම් ගායනා කරන්නේ මෙයත් බුදු ගීයක් හැටියට ඉතාම ජනප්‍රිය වුණා. හින්දි තනුවකට නිර්මාණය කළේ සාදු සිවීපා ඒ මුනිදාගේ. ಸಾಧು ಸಿರಿಪಾ ಶ್ರೀ ಮುನಿಂದ ಜೀರ್ತಿನಾದು ಭವ ಸಾಧರೇ ಸಾಧು ಸಿರಿಪಾ ಏ ಪುಡಿ ರಾಹುಲ ಬಿಂಬಾದೇವಿ ಹೆರದಾಗಿಯೇ ಮಹರೇಮತಿಯೇ ಸಾಧು ಸಿರಿಪಾ කොමුදන ලෙසේ මේ ගෝර පවේ ඔබ වින්දා හෝ ඒ ගෝර දුකා ඒ ගෝර දුකා ඇඟ මාන්ත කපානාලේ දන්දී එකසේම දයා අප සෑම සිතා හේරාංගසේ අප සෑම සිතා වනගත වීනා ධ්‍යාන වඩාලා ඊනාදු භවසාගරේ සාදු සිරිපා जय श्री महाबोधि मुदेदा दस पारमि धर्म बलिन स्वामी मार परादे मार परादे तुनाए अपता වී අප සාදු කියාවි ලෝ අගනි ජය බිම වේ නගරේ විශාලා වඳී සදා මාතාගරේ සාදු කිරීපා සාදු කිරීපා ශ්‍රී මුනිනාගේ පීනාදින් භවසාගරේ ජනරන්ජන්ගේ වැඩසටහනින් අද වත්මන් પરම්පරාව ගීත නිබන්ධකයෙකු හැටියට නමවත් අහලා නැති රචකයෙකු අපි හඳුන්වා දෙන්නට උත්සාහ කරා. ඒ තමයි ඊටම විශිෂ්ට කෘතාස්ත පුවත්පත් කලාවේදියෙකු සිට අභාව ප්‍රාප්ත වුණු සිසිර කුමාර මාණික ආරච්චි. ඔහු ගුවන්විදුලි ගීත වෙනුවෙන් සහ චිත්‍රපට ගීත වෙනුවෙන් රචනා කළ ගීත කිහිපයක් තමයි අද ජනරන්ජන ගී වැඩසටහනින් ඔබ හමුවේ ලැබුවේ. සෞන්දර්යාත්මක ආනන්දයෙන් මුසු රසාලිප්ත ගීතකතුව ජනරන්ජනගේ ජනරන්ජනගේ ජනරන්ජනගේ ප්‍රසාලිප්ත ගීතකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර. ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හම්පත්.